ගේ හර සරණිය සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගේ හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය ජාතියේ නිදහස සමරන මෙවන් වකවානුවක ගීහර සරණින් දේශාභිමානය ගැන කතා කිරීම උචිතයි කියලා මම හිතුවා. ඉපදුණු දේශය මුල් කොටගෙන සිතෙහි පාලවන අභිමානපූර්වක ගෞරවාන්විත ඇල්ම දේශානුරාගය, දේශාභිමානයයි, ඇතමෙකුට දේශ භක්තියයි, දේශ වාත්සල්‍යයයි. මේ උත්තරීතර ස්ථායි භාවය එහෙම නැත්නම් හැඟීම කවියෙකුගේ ගේයපද රචකයෙකුගේ සිතේ හටගත්තාම ඔහුගේ හැඟීම වඩාත් උත්කර්ෂවත් කරලා ගීයකට කවියකට නගනවා. ඒ තමාගේ හදවතේ උපන් දේශභක්තිය, දේශ වාත්සල්‍ය රසික සිත් තුළ දනවමින් රසික සිත් තුළත් ඒ දේශාභිමානය ඇති කිරීම ඔවුන්ගේ වෑයම වෙලා තිබෙනවා. එවැනි දේශාභිමානී ගේය පදමාලා රාශියක් අපගේ සිංහල ගීත සාහිත්‍යයට ඇතුළත් වෙලා තිබෙනවා. ඇතමෙකු මෞබිමේ ස්වභාව సౌందර්යය මුල් කොටගෙන දේශානුරාගයේ මවනවා. ඇතමෙක් ස්වාභාවික සම්පත් තවත් කෙනෙක් දේශයේ ශාස්ත්‍රීයත්වය, තවත් කෙනෙක් ඓතිහාසික ශ්‍රී විභූතිය, තවත් කෙනෙකුට සංස්කෘතික උරුමය මේ කරුණු ප්‍රස්තුත කරගෙන මව්බිමේ සුජාත දූ දරුවන් තුල දේශාභිමානය ඇති කිරීමට ඔවුන් තම ගේත් පද රචනා ඉදිරිපත් කර තිබෙනවා. පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා හරිසෙන් අහුබුදු සූරින් අතින් විරචිත සුනිල් ශාන්තයන් ගායන මේ ගීය ඔබ අනේක වාරයක් ශ්‍රවණය කර ඇති. හරිසෙන් අහුබුදු ඔහුගේ හදවත තුළ හටගත් ඒ සංරාගය ඔබට ලබා දෙන්නට දරන උත්සාහය ඔබ වටහාගෙන තිබෙනවාද? එතුමා මුලින්ම පුද්ගලාරෝපණයෙන් ලංකාවට ආමන්ත්‍රණය කරනවා ලංකා ලංකා පෙම්බර ලංකා. ඊළඟට ඔහු සපත කරනවා දිවිදී හෝ ලංකාව සුරකින බවට. රචකයා ලංකාවේ අගය පෙන්වා දෙන්නට අපට චරිත කිහිපයක් සිහිපත් කරනවා. ඒ තමයි බලි, තරු, රාවණ, ගැමුණු, විජයබා නිරිඳුන්. බලි, තරු, රාවණ, ගැමුණු, විජයබා නිරිඳුන් ලද ලංකා පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පණුවන් ලද ලංකා විදුසක් විති මහ පෙරකුම් කිවිසුරු කිවියන් ලද ලංකා ඔබ රැකුණොත් ලෝකුඹුවදන් අප හට සීත ගඟුලි ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකාදෙවිදී සුරකිමු ඔබ ලංකා ගැමුණු විජේබා රජුන් නම් ඔබට මට සුපුරුදුයිනේ කවුද බලි කවුද තරු කවුද රාවණ යක්ෂ රාක්ෂ නාගදේව සිව්හෙලේ යක්ෂ නරවීර තිදෙනෙක් තමයි මෙහිදී සිහිපත් කරන්නේ සුරයන් සසල කළ ඒ කියන්නේ දෙවිවරුන් සසල කළ බලි නැමැති යක්ෂ ගෝත්‍රික රජු මේ සිව්හෙලේ ආරම්භකෙක්. ඔහුගේ පුත් තාරක නම් නාරේන්ද්‍රයා. ඒ වගේම තාරක පුත් රාවණ ඉන්දියානු අර්ධද්වීපේ ප්‍රාන්ත 10ක් යටත් කරගෙන සිටි දසිස් බලති රාවණ රජු. ඔහු අපට සිහිපත් කරනවා. සප්ත ස්වර සොයාගත්තයි කියන්නේ රාවණ රජු. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ආරම්භක ලෙස සැලකන්නේ ඔහු. ඔහු ගුවන් යානයකුත් නිපදුවයි කියන එක අපේ කුඩා දරුවන් පවා දන්නවා. ඒ ශ්‍රේෂ්ඨයන් සිහිපත් කරවමිනුයි අපට අරිසෙන් අහබුදු දේශය පිළිබඳ අභිමානයක් ඇති කරවන්නේ. සොලි අධිරාජ එලාර සමග බලවත් සටනක යෙදුණු දුටුගැමුණු රජු අපට සිහි කරනවා. දකුණු පළාතෙන් බිහිවි පා ගමනින් මහා සෙන් සමග උතුරු මැදට ජයග්‍රාහී ගමනක යෙදුණු කීර්තිමත් කීර්ති කුමාරයා. ඒ කියන්නේ පළමුවෙනි විජේබාරජු. ඔහු මුලින්ම අපට සිහිපත් කරනවා. පුලතිසි දැමිසිරි රහල් කුමරතුංග පඬුවන් ලදලංකා. හෙළ වෙදදුරු පුලස්ති ඍෂිවරයා තොටුගමුවේ ෂඩ්භාෂා පරමේශ්වර ශ්‍රී රාහුල හිමිපාණන් කුමාරතුංග මුනිදාස ආදී හෙළ පඬිවරුන් ලංකාව සතුයි කීමෙන් අරිසෙන් අහබුදු අපේ රටේ ඥාණය යැගීමට ලක් කරන්නේ එවැනි බුද්ධිමතුන් පඬිවරුන් බිහි වූ රටක් මේ බුත්සරණ ලියු විද්‍යා චක්‍රවර්ති දෙවෙනි පරාක්‍රමබාහු අපට සිහිපත් කරනවා කලාවෙන් සපිරුණු දේශයක් මේ ශ්‍රී ලංකාව මේ සියල්ල මතක් කරනවා අහුබුදු කවියාණන් පවසන්නේ ඔබ රැකුණොත් ලෝකුඹුවද අපහට සීත ගඟුලි ලංකා. ලෝකුඹු නිරය නම් ගිනි ජාලාවන්ගෙන් පිරුණු ලෝකුඹු නිරය. උනත් අපට සීත ගඟුලක් වෙන්නේ ඔබ ආරක්ෂා වෙනවා නම් යයි. ඔහු පවසනවා. අත පොවනට උන් මුන් අට ඉදනු තබ මුලංකා අවහොත් මෙහි උන් ලුකු බඳවා ගොළු මුහුද ගෙව මුලංකා ගොඩදිය අහසේ හැම තැන ඔබගේ නම කියව මුලංකා අවසන ඔබටම පුපුරට මේ කය මෙහි නැතුව ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී තුරකිමු ඔබ ලංකා ගීතේ දෙවෙනි කොටස තුල ගැබ්වන්නේ ගේයපද රචකයාණන්ගේ අදිෂ්ඨාන පූර්වක පොරොන්දුවක්. ඔබ හට අතපොනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා. අවහොත් මෙහි උන් ලුහු බඳවා ගොළු මුහුද හුවමු ලංකා. රටට අතපොවන්නට එන්න උන්ට රචකයා භාවිත කරන යෙදුම තමයි උන් මුන්. කතරම් උපහාසාත්මකද? සතුරන්ට පහර දී පළවා හැර ගොළු මුහුදට තල්ලු කර දමු. ගීතයේ අවසානය තුල ගැබ්වන්නේ පොරොන්දුවක්. දිවුරුමක්. ගොඩදිය අහසේ සැමතන ඔබගේ නම කීවමු ලංකා. අවසන ඔබටම පොහොරට මේකය මෙහිම හෝමු ලංකා මේ පොළවේ වැලලි පොළවටම පස්වන්නටයි ඔහුගේ පැතුම මෙවන් ගීත නිතර ශ්‍රවණය වෙනවා නම් අප හැමදෙනෙකු තුල දේශාන් රාගයේ දිනෙන් දින වැඩි වෙනවා අනිවාර්යයි ඒත් ගැටලුව නම් දැන් මෙවන් ගීත අලුතෙන් බිහි නොවීමයි මේ ගීතය අගයන්නේ ඒ නිසයි ලංකා ලංකා පෙම්බර ලංකා පෙනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා සිරි රහල් කුමර තුඟු පණුවන් ලද ලංකා වේදසක් විති මහ පෙරකුම් කිවි සුරු කිවියන් ලද ලංකා ඔබ රැකුණොත් ලෝකුඹුවද අප හට සීත ගඟුලි ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී සුරකිමු ඔබ ලංකා ලංකා ගොඩදියේ අහසේ හැම තැන ඔබගේ නම කියවමු ලංකා අවසන ඔබටම පුපුරට මේ කය මෙහි නැවවමු ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා ලංකා පිනවමු ඔබ ලංකා ඔබවමු ඔබ ලංකා දෙවිදී තුරකිමු ඔබ ලංකා මොහොතේ මට සිහිපත් වෙනවා මහගම සේකරයන්ගේ නිර්මාණයක්. ඒ ගීතයත් දේශාභිමාන ගීතයක් තමයි. හැබැයි ඒ ගීතයේ අනුවර්තනයක්. එහි මුල් රචනයේ ಭಾರತයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරු ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා. නේරුතුමා ಭಾರತ මාතා වෙනුවෙන් දිවි පරදුවට තැබූ කෙනෙක්නේ. අප අහලා තියෙන විදිහට එතුමා ಭಾರತයෙන් පිටදේශයකට ගිහින් ආපසු ගුවන්තොටුපළට එන හැම අවස්ථාවකම ගුවන් යානයෙන් පොළවට පාතබූ විගසම කරන්නේ පහත් වී භූමිය සිප ගැනීම. මේ ආදරය එතුමා කවියට නගා තිබෙනවා. මහගම සේකරයන් ඒ කවිය සිංහලයට අනුවර්තනය කරනවා. සේකරයන් ලංකා මාතාවට Taman දක්වන ආදරය නිරූපණය කිරීමට. මාමල දවසක සීතල මලකඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන. මේ රටට මේ දෙරණට කතරම් සෙනෙහසක් දැනෙනවද කියනවා නම් මාතෘභූමියෙන් ඔහු ඉල්ලා සිටින්නේ. මියගිය විට සීතල මලකඳ තුරුලේ උණුසුම් කරන ලෙසයි. එනම් පොළව තුල මිහිදන් කරන ලෙසයි. Thank you. මල දවසක සීතල මල කඳ ඔබගේ තුරුලේ කුණුසුම් කළ මන ගෙතොලින් ගෙතොලට කුණුසුම් පන පිඹ මේ පොළොවෙම මා යලි දිවි කළ මන දෙතුලින් දෙතුලට උණුසුම් පණපිඹ යලි මේ පොළවෙම බිහි කරන ලෙසයි. මහබු මමතන රචකයා පවසන්නේ මේ පොළව ඔහුට එතරම්ම වටින බවයි. මේ පොළවේ පස්වන්නට ඔහුට උවමනා කරන බවයි. ඒ වගේම මවුනි පොරණ ඔබ රණවිරු දරුවන්. මවුනි පුරාණයේ ඔබේ රණවිරු දරුවන්. ඒ කියන්නේ අපට සිහිපත් වෙන්නේ කැප්පටිපොළ පුරන්නප්පුවාදී වීරුවන් වගේම නාම ගෝත්‍රවත් අප නොදන්නා රට වෙනුවෙන් දිවිපිදු රණවිරු දරුවන් වැළලුණු මේ පොළවේ ඒ වැළලුණු දරුවන්ගේ සිරුරෙන් ගැලූ ලේමස් නහරින් තමයි මගේ හදවත පණ ගැහුණේ කියා මේ ගීයේ පැවසෙනවා රත්නදීප ජන්මභූමි ගීතයේදී සේකර පවසන්නේ ඒ මියගිය අභීත දූපතුන්ගේ සිරුරෙන් ගැලූ ලේ වලින් මැණික් උපදින බවයි. ඒ නිසාද ඔහු මෙතනදී මිනිදෙරණේ කියලා යෙදුමක් පාවිතා කරනවා. මෞනි පුරණ ඔබ රණ දරුවන් වැලලුණු මේ මිනිතරනේ ඕනගේ සිරුරට ලේමත් නහරිනි මගේ හදවත පන ගැබුලේ මාමල දවසක සීතල මල කන්න ඔබගේ තුරුලේ උතුම් කලන දෙතොලින් දෙතොලට උතුම් පන පිඹ මේ පොළොවෙම මා යලි වී කලන ගීතය ඔහු අවසන් කරන්නේ හරිම අපූර්ව අදහසක් දෙමින්. උපතින් දිවියෙන් මරණෙන් එක ලෙස ඔබගෙන් මාලද උරුමේ මේ පස මත මා පා ගැටෙනා කල දිවියේ බර මට නොදැනේ කියමින්. උපතින් දිවියෙන් මරණින් එක ලෙස ඔබගෙන් මාලාග උරුමේ මේ පාස මතමා පාගතනා කල දිවියේ බර මට නොදැනේ මාමල දවසක සීතල මල තන ඔබගේ තුරුලේ කුම් කුම් කළ මැන දෙතොලින් දෙතොලට පන පිඹ මේ පොළොවෙම මා යලි විහි කළ මැන මේ පොළොව මත පා ගැටෙන විට ජීවිතේ මොනතරම් දුෂ්කරතාවක් තිබුණත් එය නොදැනෙන තරම්යයි ඔහු පවසන විට නේරුතුමා අර ಭಾರತ භූමිය සිප ගන්නා වූ ඒ හැඟීම අපට ලක් බිම මත අපට සිප ගැනීමට සිතන මට්ටමට දනවන්නට සේකරයන් සමත් වෙලා තිබෙනවා. අපි දැන් ඒ ගීතයට සවන් දෙමු. මාමල දවසක සීතල මල කඳ ඔබගේ තුරුලේ මුසුම් කළ මැන වලින් දෙතොලට උණුසුම් පන පිඹ මේ පොළොවෙම මා යලි දිවි කළ රණවිරු දරුවන් වැළලූ යලි වීදී කල මෑන උපතින් දීයෙන් මරණින් එක ලෙස ඔබගෙන් මාලාග උරුමේ මේ පාස මට මා පාගතේ නාසල දිවියේ බර මාට නොදැනේ මාමල දවසක සීතල මල තන ඔබගේ තුරුලේ කුම්කුම් කලන දෙතොලින් දෙතොලත පනතිම මේ පොළොවෙම මා යලි දිහි කලන මේ නිමාවට පත්වන්නේ සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කළ ගී හරසරණිය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල.